ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ රත්මලාන ශ්‍රී ධර්ම පුරාණ විහාරය බුත්තල හප්පෝරුව විහාරය යන උභය විහාරාධිකාරී කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපනාධ්‍යක්ෂ රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ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 ඉදං සුඛං පටිකං කං න සීතං න උන්නං න ජිගච්ඡාන පිපාසාන උච්චාරෝ පස්සාවෝති සාදු සාදු සඳහම් අසනු කැමති කාරුණික වාසනාවන්ත පින්වත්නි අද දවසේ මේ වටිනා ධර්ම දේශනාව සඳහා යෙදී තිබෙන මාතෘකාව පින්වත්නි සුඛ සූත්‍රය සුඛ කියලා කියන්නේ සැපයට කියන නම තමයි පාලියෙන් එතකොට සිංහලෙන් ගත්තොත් එහෙම සැප සූත්‍රය කිව්වට කමක් නැහැ සැපේ ගැන උගන්වන සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක කියන වර්ගයේ සඳහන් වෙන පස්සන සූත්‍රය මේ තැන කිව්වේ දැන් සමහර ඇත්තෝ මෙහි ධර්ම දේශනා කළාම ත්‍රිපිටකයේ තියෙන ඇත්තෝ පෙරලා බලනවා ඒ හින්දා දැනගන්නට බලන්නට පහසු වෙන නිසා ඔන්න ස්ථානයක් සටහන් කළා. ඉතින් මේ සුඛ සූත්‍ර දෙකක් තියෙනවා. පඨම සුඛ සූත්‍රය, ဒ ුතිය සුඛ සූත්‍රය කියලා දෙකකට බෙදලා තියෙනවා. මොකද මේ දෙක හඳුනා ගන්නට. අද මේ ධර්ම දේශනාවට පාදක කරගත්තේ පඨම සුඛ සූත්‍රය කියන සූත්‍ර දේශනාව. ඒ වගේම සමහර වෙලාවට ඔය ත්‍රිපිටක පරිවර්තනය කිරීමේදී අපි දන්නවා ඔය සොයිසා මුද්‍රණය කියලා ත්‍රිපිටකයක් තියෙනවා පරිවර්තනයක්. ඒකෙදි මේ නම පඨම සුඛ සූත්‍ර දේශනාව නෙමෙයි හඳුන්වලා තියෙන්නේ සාමණ්ඩකානි සූත්‍රය කියලා. මොකද මේ සාමණ්ඩකානි සූත්‍රය කියලා නම දාලා තියෙන්නේ මේ සූත්‍ර දේශනාවේ මේ පාදක වෙන මුල් වෙන හාමුදුරුවන්ගේ නම් නැත්තම් පස්සේ ඒ තාපසවරයෙක් එයාගේ නම තමයි මේ අපි කියන්නේ පරිබ්‍රාජකේ කාලේ බුදුහාඳුරන් කාලේ හිටපු ඒ හාමුදුරුවරු වගේම කෙනෙක් එයාගේ නම තමයි මේ සූත්‍රයට දාලා තියෙන්නේ. මොකද එක එක්කෙනා එහෙම දෙකක් දාන්න හේතුව මොකද්ද කියලා කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. පින්වත්නි දැන් බුදුහාමුදුරු දාපු නම් නෙවෙයිනේ මේවා. බුදුහාමුදුර සූත්‍ර වලට නම් දැම්මේ නෑ. පස්සේ කාලේ අපි පහසුවට එක එක සූත්‍ර ඒ ඒ ආකාරයට නම් කළා ඒ කාරණා මුල් කරගෙන. ගොඩක් කලාවට පළවෙනි දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනාවලදී තමයි මේවට නම් දාලා ගොනු කළේ. ඉතින් දැන් මේ සූත්‍රේ නම කුමක්වත් මේ සූත්‍ර දේශනාවෙන් උගන්වන්නේ සැපය පිළිබඳව. එක් කාලයක පින්වත්නි අපේ සැරියුත් මහරහතන් වහන්සේ එදා මගධ රට නාලක කියන ගමේ වාසය කරන කාලේ තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ වෙන්නට හේතු වෙන්නේ ඒ සාමණ්ඩ කාණි කියන ඒ පරිබ්‍රාජක තැනැත්තා එනවා මේ සැරියුත් මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න. දැන් අද කතා කරනවානේ ලෝකෙ මේ ආගමික සමගිය තියෙන්න ඕනි නේද? ජාතිය සමගිය ගැන මේ ඒව කතා කරනවානේ. මේවා ඒ කාලෙත් තිබිලා තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරු අන්‍ය ආගමික ආශ්‍රම වලට වැඩම කරලා තියෙනවා. හාමුදුරුවන් වහන්සේලාත් වැඩම කරලා තියෙනවා. එතකොට ඒ ඇත්තොත් බුදුහාමුදුරු ඉන්න පන්සලටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සමගිය තිබිලා තියෙනවා. එතකොට අද නම් හැබැයි ටිකක් දුරස් වෙලානේ අද සමහර තැන්වල එහෙම වඩිනවා. ඒ වුණාට අපි අන්තගාමි වෙලානේ වැරදිලා හරි හාමුදුරු නම මුස්ලිම් පල්ලියකට වඩිනව දැක්කොත් මොනවා වෙයිද? නේද? ඒ ඇත්තනම් සතුට වෙලා පිළිගන්නේ අපේ බෞද්ධයෝම බැනලා පව් සිද්ධ කරගන්නේ. ඔන්න හාමුදුරුවොත් මේ ලෙබ්බ වෙලා කියලා හරි නේද? ආ පල්ලි යනවායි කියලා අපේ බෞද්ධයම වණි. දැන් මේ බලන්නකො දැන් මෙතනදී දැන් ඕක අනිත් පැත්ත වෙන්නත් පුළුවන් මුස්ලිම් කෙනෙක් පන්සලට ආවොත් එහෙම ඒ මිනිස්සු එන්නේ මොකක් හරි කරන්න කියලා සමහරලාට වපර ඇහෙන් බලනවායි කියන්නේ එහෙම බලන්නත් පුළුවන්. අපි මං හිතන්නේ ආගම් අතර අපි රණ්ඩු වෙනවට වඩා වාද ભેද ඇති කරගන්නවට වඩා හැබැයි එකතු වුණා නම් වඩා වාසි අපිටම තමයි. ඒක කියන්න එපා. මොකද බුදුදහමේ ආපු ආපු හැම එක්කෙනාම වෙලා තියෙන්නේ බුද්ධ ආගමට හැරුණ මිසක්ක වෙන ආගම් වලට හැරිලා නෑ. ඒ කියන්නේ සැබෑ අවබෝධය ලබාගත් ඇත්තන්ට ධර්මයේ පිළිබඳව අපිට ඒ කියන්නේ හැරෙනවා කියන්නේ. එතකොට ධර්මයේ හරියට දැනගත්තම ධර්ම රසය දැනගත්තම වටිනා දෙයට යොමු වෙනවා. ඒක තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. ඉතින් එදත් අර සාමණ්ඩක කියන ඒ මේ හාමුදුරුව නැත්තම් ඒ පරිබ්‍රාජක තැනැත්තා ඒ සරියුත් මහරහතන් වහන්සේ හමු වෙලා සතුටු සාමීචීව කතා කරනවා. ඒ කියන්නේ ඉතින් සාමාන්‍ය මුණ ගැහුනම අපි කතා කරන හිතවත් ලීලාවෙන් කතා බහ කරනවා. මෙහෙම කතා බහ කරලා වාඩි වෙලා ඉන්නවා එක පැත්තකින් එකත් පසකෝ ඉඳලා මේ හාමුදුරුවන්ගෙන් සරියුත් මහරහතන් වහන්සේකින් විමසනවා කාරණයක් මොකක්ද අහන්නේ මේ ලෝකයේ තියෙන සැපේ කියන්නේ මොකක්ද එහෙම නැත්නම් සැප නෑ කියන්නේ මොකක්ද දුක කියන්නේ මොකක්ද ඕක තමයි ප්‍රශ්නය මේ ප්‍රශ්නේ ඉතින් අපිටත් හරි හොඳයි නේද දැන් සැප කියන්නේ මොකක්ද කියලා ඇහුවම දැන් සැපයි කියලා අපි කොච්චර දේවල් කියනවාද නේ? සමහරවිට අවසානයේ ගොඩාක්ම කලකිරුණම මොකද්ද සැපයි කියන්නේ? මැරුණා නම් මීට වඩා සැපයි කියනවා නේද? මරණය සැපක් කියලා අවසානයේ කියනවා කට්ටිය. ඇයි අපි එක එක්කෙනාට ඒ කියන්නේ දුක කොච්චර එපා වෙලාද කියනවනම් දුක විඳිනවට වඩා මැරණ එක සැපයි කියලා තමයි සමහරු අවසානයේම බැරිම තැන කියන්නේ. හැබැයි ඊට මෙහා සැපයි කියන කොච්චර දේවල් තියනවද නේද? අපි එක එක දවසට එක එක දේවල් එක එක මොහොතින් මොහොත සැපයි දුකයි කියන එක තෝරා ගන්නවා ඒ තෝරාගෙන එක එක්කෙනා එක එක විදිහට සැප විඳිනවා දුක් විඳිනවා දැන් මේ සැප දුක අතර මේ කාරණේදී සරියුත් මහරහතන් වහන්සේ පෙන්වලා දෙන කාරණා 10ක් මේ සැපයි කියන ඒවා දුකට හේතු වෙනවා. දුකයි කියන ඒවා සමහරලාට මොහතක සැපයක් බවට පත් වෙනවා. පින්වත්නි මේ සැපයට අපි කොච්චර කැමතිද කියනවනම් කෙනෙක් මුණ ගැහුනම අහන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නකෝ? කොහොමද සැප සනීප කියලා අහනවා. ඉතින් සමහරවිට සැප කියන එක අයින් කරලා කොහොමද ඉතින් කියලා කෙටියෙන් අහනවා. කොහොමද ඉතින් කියලා අහන්නේ ඉතින් උස ගිහිල්ලාද මහත් වෙලාද කියන එක නෙමෙයිනේ නේද? අහන්නේ සැපෙන් ඉන්නවද කියන එකම තමයි. ඉතින් සැපත් අහනවා සනීප ගැනත් අහනවා නේ. ඒ කියන්නේ අසනීප වෙලා ඉඳලා කියන එක නෙමෙයිනේ. ලෙඩක් දුකක් නැතුව ඒ කියන්නේ එතකොට පේනවා සනීපේ කියන්නේ ඒ සැපේ කොටසක් තමයි සනීපේ. නැත්තම් අසනීපයිනේ. අසනීපයි නම් ලෙඩයි. ලෙඩයි කියන්නේ දුකක්ම තමයි. ඒ කියන්නේ ලෙඩක් දුකක් නැතුව සැපෙන් ඉන්නවද කියන එක තමයි අහන්නේ. ඉතින් දැන් මේක අපි විතරක්ද බලන්නකො ලෝකෙම මිනිස්සු මුණ ගැහුනම පළවෙනි ප්‍රශ්නේ ඕකමනේ. සුද්දෙක් මුණ ගැහුණත් අහන්නේ how are you? fine කියනවා, good කියනවා, well කියනවා. ඒත් ඉතින් අරකම තමයි නේද? දෙමළ කෙනෙක් මොන ගහුණත් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? යෙප්පඩිෂුකුම් කියනවා, නල්ලෂුකුම් කියනවා නේද? හොඳයි සපයි කියනවා. එතකොට ලෝකේ අපි ඔක්කොම මොන ගහුණම් පළවෙනි ප්‍රශ්නේ අහන්නෙම කොහොමද ඉතින් සැපෙන් ඉන්නවද කියන එකමයි. ඒ කියන්නේ ඒ තරමට සැප අපිට වටින නිසාමයි. ඉතින් අහපු ගමන් අපි බොරුවක් කියනවා නේද? මොකද කියන්නේ? හොඳින් ඉන්නවා සැපෙන් ඉන්නවා. මොකද බොරුවක් කියලා කියනවා කියන්නේ ඔය කියන උත්තරේ ඇත්තටම සැපෙන් දෙන්නේ නෑනේ. ඕක හරියටම දන්නේ විනාඩි 10ක් 15ක් කතා කර කර ඉඳලා ඊට පස්සේ අහන්නකෝ මේ ප්‍රශ්නේ ආයෙත් සැරයක්. කොහොමද ඉතින් මේ දවස්වල? අයියෝ කියලා වැඩක් නෑ හාමුදුරනේ කියලා අපිත් එක්ක උනත් පටන් ගන්නවා සමහරවට දුක කියන්න. ඉතින් එකපාරම හපු ගමන් අර හොඳයි කිව්වට ඒ කියන්නේ හැම ජීවිතයකම දුකක් තියෙනවමයි. අපි හිතනවා අනිත් අය දිහා බලලා අර කට්ටිය නම් හොඳට සැපෙන් ඉන්නවා අපිට තමයි මේ දුක කියලා. බැලුවා මේගොල්ලන්ගෙන් ඇහුවා ඒගොල්ලන්ටත් දුකම තමයි. දැන් මේ සැපය කියන එක එතකොට ඇත්තෙම නැද්ද ලෝකේ? තියෙනවා. තියෙන සැප අපි කියනවනේ ගිහි සැප. එහෙමත් කියනවනේ පැවිදි සැප. එහෙමත් කියනවා. එතකොට එක එක්කෙනා වර්ග කරනවනේ. තව එක එක විදිහට ගන්නවා ඔය ඔය නොයෙකුත් ආකාරයට අපි කියනවා සැප නැත්තම් සතුට සැපත් එක්ක කියන එක තමයි සතුටක් වෙනවනේ සැප තියෙන තැන සතුටුයි. ඉතින් සැපයි කියලා මෙට්ටි බුදින එකක් සැපක්. කොට්ටේ සමහරලාට සැපයි කියලා බුදිනවා නේද? ගෙයක් තියෙනවා නම් හරි ෂෝක් සැපට නිදා ගන්න පුළුවන් කියලා කියනවා. අනුරාධපුරේ ගිහිල්ලා හොඳට සැප හෝටලයක එහෙම තියෙන සැප හෝටල එහෙමත් තියෙනවා බස් වල වුණත් එහෙම නේද මේ ඔය තියෙන සමහර බස් නිකම් බසුත් තියෙනවා සැපට යන්න පුළුවන් බසුත් තියෙනවා නේද එතකොට ඒව ගණන් වැඩි එතකොට ඒ බස් රථ ගත්තත් දුම්රියේ වුණත් නේද සැප වාහන කියලා වෙනම જાතියකුත් තියෙනවා එතකොට ওই වාහනේ සැප තියනවද කෝච්චියේ සැප තියනවද මෙට්ටේ සැප තියනවද ගෙවල් වල ඔය වගේ සැප තියෙනවද? තියෙනවනේ. ඒ කියන්නේ වැඩිපුරත් එක්ක ගෙවලා ඉන්නේ, යන්නේ, කන්නේ, බොන්නේ නේද? සැප කෑම කියලා જાතිත් තියෙන එක එක්කන සැප කියන ඒවා යොදාගෙන තිබුණට ඇත්තටම සැප නැතුව නෙමෙයි. මෙහෙම චූටි වින්දනයක් තියෙනවා අපිට. නැත්තම් ඉතින් මිනිස්සු ඔක්කොම එපා වෙනවනේ. ඒ වගේ තියෙනවා. ඒ තියෙන සැප ස්ථිරද තාවකාලිකද? తాවකාලිකයි. ඒ සැපය අපට පිහිටන්නේ මනසත් එක්කමයි. කොච්චර සැප තිබුණත් මනස සතුටු නැත්තම් ඒ සැප එකක්වත් විඳගන්න පුළුවන්ද? බෑ. ඔබ හිතන්න උදාහරණයකට කිව්වොත් හොඳ මෙට්ටයක් අපි කියමුකෝ දැන් ඔය දැන් ලක්ෂ ගණන් වලටත් මෙට්ට තියෙනවනේ. ලොකු ලක්ෂ ගානකට හරි ගෙනෙලා අපි කියමු ලක්ෂයකට මෙට්ටේකුත් ගෙනෙලා තව රුපියල් 2000ක් විතර දීලා හොයි හොඳම කොට්ටෙකුත් ගෙනෙලා නිදාගන්න යනවා. දැන් එතකොට නින්දයි සැප නින්දයි වෙනස කියලා දෙකකුත් තියෙනවා නේද? නිකන් නින්දයි සැප නින්දක් නිදාගන්න යනවා. නිදාගන්න ගිහිල්ලා අපි හිතමු දැන් අර හොඳ මෙට්ටෙත් තියෙනවා කොට්ටෙත් තියෙනවා. දැන් කෙනෙක් ගිහිල්ලා නිදාගන්න ගියා. මෙයාට හිතේ ලොකු බරක් හිතේ ලොකු වදයක් තියෙනවා අර මෙත්තේ කොට්ටේ තිබුණම නිින්දයයිද නිින්දයන්නේ දැන් අපට ඒ ලොකු ඕන්නේ දැන් Taman නිදන එකත් සාමාන්‍යයෙන් සැපයිනේ නේ Taman ඉන්න එක ටිකක් හුරු එක ගොඩක් ඇත්තන්ට සැපයි හැබැයි දැන් ඕකේ නිින්ද යනවා ඒකට නම් නිදා ගන්න පුළුවන් නේද හැබැයි ලොකු දුකක් එහෙම ඇති වෙච්ච දවසට නිින්දයයිද නැහැ. එතකොට එහෙනම් මෙත්ති ප්‍රශ්නයක්ද තියෙන්නේ හිතේ ප්‍රශ්නයක්ද? හිතේ ප්‍රශ්නයක්. එතකොට අපේ හිතවල තමයි ওই සැප දුක තීරණය වෙන්නේ. දැන් අපි හිතුවොත් උදාහරණයකට කිව්වොත් දැන් ගොඩාක් සල්ලි තියෙන කෙනෙකුට මිල මුදල් තියෙන කෙනෙකුට සැප විඳින කෙනෙකුට සමහර වෙලාවට තවත් එකක් දුකක් වෙන්න පුළුවන්. හැබැයි දුක් විඳින එක්කෙනාට ඒ ඒක සමහරලාට දුකක් සමහරලාට දුක සැපක් වෙනවා. සැප දුකක් වෙනවා. දැන් හරි පුදුමයි. මේක තමයි හරි තේරුම් ගන්න බැරි මේ ලෝකේ හැටි. දුක සැප මාරු වෙන හැටි මම උදාහරණයකට කිව්වොත් දැන් මෙතන නිවස්වල සිට බණහන ඔබ වගේම මෙතන මැදිරියෙත් බණහන පිරිසක් ඉන්නවනේ. දැන් වාඩි වෙලා ඔය බණ අහලා ඇතිනේ පන්සල් වල එහෙම ගිහිල්ලත් මේක මතක් කරගන්නකො ගෙදර ඉඳලා බණ අහන ඇත්තොත් බණ අහන්න ගිහිල්ලා වාඩි වෙනවා. වාඩි වෙලා පැය එක පැය පණිනකොට පැය භාගේ පැනලා ටිකක් එහාට යනකොට සැපයිද දුකයිද? දුකයිනේ නේද? කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා. එතකොට හිතෙන්නේ මොනා කරන්නද? නැගිටින්නමයි. බණ ඉවරනකම් බලාගෙන ඉන්නේ ඉක්මනට නැගිටි ගන්න. නැගිට්ටට පස්සේ හරි සැපක් ලැබෙනවා. සනීපයක් දැනෙනවට වේදනාවක් නැහැ. හරි සුවයක්. හිතගෙන එහෙනම් දවසක් ඉන්න පුළුවන්ද? දවසක් නෙමෙයි පැය භාගයක් ඉන්න පුළුවන්ද බලන්නකො. හිතගෙන ඉන්නකොට අර සැප ලැබිච්ච එකම දුකක් වෙලා ඔන්න කකුල් රිදෙන්න පටන් ගන්නවා. එතකොට අපි ආයි හොයන්නේ මොකද්ද? ආයි වාඩි වෙන්න හොයනවා දුක් දුන්නේකම ආයි හොයනවා. එතකොට වාඩි වෙච්ච ගමන් කකුල් රිදෙල්ලක් නැහැ. අර හිතගෙන හිටපු දුක අයින් වෙලා ඔන්න වාඩි වෙන එක සැපක් වුණා. දැන් වාඩි වෙලා ආයි පැයක් හමාරක් යනකොට මොකද වෙන්නේ? ආයෙත් අර ඉස්සෙල්ලා දුක් දුන්න හිතගත්තු එකටම ආයෙත් යනවා. එතකොට අපි ඉඳ ගන්නවා, හිත ගන්නවා, හාන්සි වෙනවා. දවස ඉරියව් මාරු කර කර සැප දුක් මාරු කර ගන්නවා. ඔය දවසකට කරන වැඩේ. ජීවිතයත් ඔය වගේම තමයි. ඉපදෙනවා, ඔය සැපත් විඳිනවා, දුක් විඳිනවා, මැරෙනවා, ආයි උපදිනවා, ආයි යනවා. මේ සංසාරෙත් දුකයි සැපයි මේ දෙක අතර අපි ගමන් කරනවා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ සාමණ්ඩකාණී අර පරිත්‍රාජකයට කියලා දෙනවා ඔක්කොටම හේතුව අපට දුකට හේතුව ඉපදීමයි. මොකද්ද හේතුව? ඉපදීමයි. ඉපදිච්ච එක තමයි අංක එකටම දුක. ඒකනේ සමහරු කියන්නේ මැරිලා ගියා නම් මීට වඩා හොඳයි කියලා. ඒ කියන්නේ බණ දන්නේ නැති ඇත්තෝ. බණ දන්නේ නැති ඇත්තෝ කියලා කියන්නේ දැන් මැරුණට පස්සේ දැන් ඒක සැපක් වෙනවා ආයි උපදින්නේ නැත්තම්. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මැරෙන එක සැපයි කියලා දැන් ඔය සමහරු සියදි විහානි කරගෙන එහෙම නැති කරගන්නේ නැති කරගෙන එයා සැප විඳීද නෑ ඊට පස්සේ තවත් නරක තැනක ඉපදිලා ඊට වඩා දුක් ගොඩකට යනවා වෙන්න පුළුවන් අර කියන්නේ කබලෙන් ලිපට වැටෙනවා කියලා කබලේ නම් ටික රත් රත්වි හරි හිටියා ලිපට වැටුනොත් පිච්චිලාම නැහින්ද වෙන්නේ ඒ වගේ අපි සමහර වෙලාවට එහා පැත්ත පේන්නේ නැතිව සමහර වෙලාවට මේ ඉපදීමම දුකක් ඉපදුනාට පස්සේ අපිට විඳින්න වෙන දුක් ගැන සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේ මේක සැපක් වෙනවා ඉපදෙන්නේ නැතුව හිටියනම් සැපයි ඉපදෙන්නේ නැතුව ඉන්න නම් ඉතින් මොකද කරන්න ඕනේ නිවන් දකින්න ඕනේ රහත් වෙන්න ඕනේ ඊට මෙහා ඉපදුනොත් එහෙම දුකක්මයි ඒ දුක නිකන් නෙමෙයි ඉපදුනාට පස්සේ සීතං සීතල සීතල විඳින්න වෙනවනේ නේ සමහරලාට සීතල දුකක් ආ සීතල දුකක් කියලා දැනෙන්නේ ඉතින් දැන් මේ ලංකාවේ නම් එච්චරම සීතලක් දැනෙන්නේ අපි ළඟම රට හිතන්නකෝ ඉන්දියාව ඔය සීත කාලෙට කී දිනෙක මැරෙනවද සමහරලාට සිය ගාණක් මැරෙනවා සීතලේ ඔරොත්තු දෙන්නේ නැතුව එතකොට ওই බටහිර රටවල් වල එහෙම ගත්තම සමහර වෙලාවට අයිස් තියෙන මුළු පළාතම අයිස් මාස 2 3 සමහරට මාස 6ක් යනකම් සමහරලාට අයිස් කඳු ඒ වගේ තින් කොහොම හරි ඔය අපේ රටේ සමහර අය ගිහිල්ලා ආපුවෝ ඉන්න බෑ කියලා එන්නේ ඉතින් මේ මිනිස්සු අර අයිස් තිබුණයි කියලා ඉතින් ගේ ඇතුළට වෙලා දොර වහගෙන ඉන්න බෑ ඒ අය වැඩ කරන්න එපා. සමහරලාට සපත්තු දාගෙන, කලිසම් ඇඳගෙන, කෝට් දාලා ඊට පස්සේ ඔළුවත් වහගෙන, මූණත් වහගෙන ඇස් දෙක විතරක් පේන්න අර බිල් එක යනවා වගේ තමයි පාරේ යන්නේ. ඇයි? ඒ සමහරලාට ගෙවල් ඇතුලේ ඔය රස්නේ තියාගෙන එතකොට එහෙම අධික සීතලෙන් ඉන්නේ නැත්තොත් ඉන්නවා. ඒ හැරෙනකොට ඔබ හිතන්නකෝ අපේ ගෙවල් වල වුණත් ඉතින් උදේට එහෙම සමහරලාට සීතලයි නෙමේ සමහරලාට උපාසකම්ම සීතලයි කියලා පොරවගෙන බුදිය ගන්න බෑනේ නැගිටලා සීතලේ හැරේ නැගිටලා උයන්න පියන්න වෙනවා ළමයිට සීතලයි කියලා ඉන්න බෑ නැගිටලා ඉස්කෝලේ යන්න වෙනවා එතකොට සීතලෙන් පීඩා විඳින්නත් අපිට සිද්ධ වෙනවා මේක දුකක් නේ සීතල ඉතින් ඇති ගානට තිබුණා නම් ඇතිනේ ඕන්නේ නැති සීතලක් ආවම ඒකත් දුකයි ඒ දුක විඳින්න ඕනේ මොනින්දද ඉපදෙච්ච නිසා ඊළඟට උන්න උන්න කියලා කියන්නේ උස්නය උස්නය ඒක නම් මේ දවස්වල හොඳට දැනෙනවා ඇති නේද දවල්ට බලන්නකෝ පාරේ යන්නත් බෑ පුදුම රස්නයක් නේද ආඩිය දානවා වැඩක් කරන්නත් බෑ එතකොට මේ අපිට උස්නේ ඕන එකක්ද ඕනන්නේත් නෑ ඉතින් ෆෑන් එකක් දාගෙන ඉතින් සල්ලි තියෙන ඇත්තෝ AC එකක් දාගන්නවා සමහරවිට AC එකේ ඉන්නත් බෑ හිම්බිස්සා හැදෙනවා ලෙඩවල් හැදෙනවා නේද එතකොට දැන් ෆෑන් එක දාගෙන ඉන්නත් බෑ වේලෙනවයි කියනවා රස්නේ ඉන්නත් බෑ ඉතින් සමහර නාන්න ගියාම වතුර ටිකක් රත් වෙලා සමහර වෙලාවට හැබැයි මේ උස්නෙනුත් අපි පීඩාව විඳින්නේ නැද්ද විඳිනවා. දැන් චූටි ළමයි එහෙම නේද දාඩි බිබිලි දානවයි කියනවා. සමහරට වේ අඬනවා ළමයි නලව ගන්නත් බෑ චූටි ළමයි ඉන්නේ නැත්තො. දැන් ඔබට මේ අහනකොට මේ බණ ඔබට තේරෙන්නේ නැති බලන්නකො අපි සීතලෙනුත් දුක් විඳිනවා. උස්නේ නිසාත් දුක් විඳිනවා. ඉතින් අපි මොනා කරන්නද? කරන්න දෙයක් නැහැ. එතකොට මේවා විඳගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් එතකොට කෑම කණ්ඩත් වෙනවනේ. බඩගින්නේ. දැන් ඒකත් මහ වදයක් නේ ඉපදුනාට පස්සේ බඩගින්නේ කියලා එකක් තියෙනවනේ බාන්න පුදේටත් කන්න ඕනේ දවල්ටත් කන්න ඕනේ රැටත් කන්න ඕනේ කන එක නම් ඉතින් වදයක් නෑ කන්න උයාගන්න එපාය නේද කන්න හොයාගන්න එපාය කන එක නෙමෙයි වදේ ඒව ටික හොයාගන්න එකනේ මේකනේ දුක නේද දැන් අපි හිතන්නකෝ දැන් මේ කෑම පිනිසම කොච්චර දුක් විඳිනවද මිනිසුන්ට බඩගිනි නැති වුණා නම් මිනිස්සු ඔහේ ඉඳි සැපසෙන්නේ මොකුත් ප්‍රශ්නයක් නැහැ දැන් බලන්නකෝ කණ්ඩ කියලා විඳින දුක උපාසකම්මන අඬා අඬා උයනවනේ අනේ මන් දන්නේ උදේටත් උයනවා දවල්ටත් උයනවා රැටත් උයනවා කවදා ආයෙ රේද මන් දන්නේ කී කියා කොහොම හරි ඉතින් මොනා හරි ඉතින් තම්බ ගන්න එපානේ ඉතින් ඕක ගම්බණ්ඩත් ගෙදර තියෙන්න එපා. මහත්යා ඉතින් ගෙදරින් ගිහිල්ලා දුක් විඳගෙන හම්බ කරනවා. මොකටද මේ හම්බ කරන්නේ? කණ්ඩනේ. ওই දුගී මගේ යාචක මිනිස්සු හිඟා කන්නේ මොකටද කියන්නකෝ. අනේ බඩගිනි කියලානේ. මොන හරි ටිකක් කන්න කියලා නිල්ලන්නේ. එතකොට පේනවා මේ ගින්න දුකක් නේ. ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකම්ම මොනා හරි කන්න වෙනවා. ඉතින් බඩගිනි නෑ කියලා සමහරුණා ඒත් අමාරුනේ. බඩගිනි නැති වුණාම දොස්තර මහත්තයා හම්බෙන්න යනවා. අනේ දොස්තර මහත්තයා මේ දසන කන්න බෑ කියලා. නේද? ඒ කියන්නේ ඒත් බයයි. කන්න බැරි වුණාට නෙමෙයි බය. ඉතින් කන්න බැරි වෙලා ලෙඩ හැදුනොත් එහෙමනේ. ඊට පස්සේ ලෙඩක් හැදලා දුර්වල වෙයි කියලා බයයි. ඒතර අමාරුවෙන් හරි ඉතින් හපන්න බැරි නම් කැඳ ටිකක් හරි හදලා කොහොම හරි පොඩි කරලා හරි කාලා මේ ගින්න නැතිකරන්න බඩ පුරව ගන්න උත්සාහ කරනවා. බලන්නකෝ අපි දුකක් අතර වැඩිම දුක් විඳිනවා මේ ගින්න නිවන්න. බඩේ ගින්න නිවන්න. මිනිස්සු ඔක්කොම මේ මාංශ වෙලා රැකියා කරගෙන ඔක්කොම කරන්නේ කුමක් පිණිසද? මේ දුක නිවන් සදාකල් නිවන් හම් වෙන්නේ වරුවකට නිවා ගන්නනේ. දවල්ට කාලේ වෙනකොට ආයෙත් රැ වෙනකොට ආයෙ කන්න ඕනේ. රැයට කල ආයෙ අනිත් පොහොය දිනකට ආයෙත් කන්න ඕනේ. ඔය අතර තව පොඩි බඩගිනිත් එනවනේ නේ. ලොකු බඩගිනි හැරෙනකොට ඒ වටේ තියෙන සමහරලාට වෙන වෙන පොඩි පොඩි ಜಾති, ඇට ಜಾති, පෙති ಜಾති, පාන් ඒව මේවා ඔය නොයෙකුත් දේවල් පොඩි පොඩි ඉවත් කකා බඩ පුරවන්න මේ දුක නැතිකරන්න උත්සාහ ගන්නවා. ඒ වගේම අනිත් ගින්න තමයි අනිත් දුක තමයි සැපේ නැති කරන කාරණේ පිපාසය. හිතන්නකො ඒක ඒකත් ඒ වගේ නේ බොණ්ඩ ඕනේනේ අපිට තිබහ කියලා එකක් ඇති වෙනවා. ඒකත් මහා දුකක් නේ. අපිට වදයක් කියන්නේ බලන්නකො පිපාස වෙච්ච වෙලාවට කොහේ හරි හොයනවනේ වතුර ටිකක් බොන්න ඕනේ සමහරකට උගරකට වේලිලා ගිහිල්ලා නේ. ඒ වෙලාවට වතුර ටිකක් ඕනේ. සමහර වතුර ඕනේ, සමහරුන්ට තේ ඕනේ, සමහරුන්ට කිරි ඕනේ. එක එකනා හුරු වෙච්ච පිපාස නිවා ගන්නත් හුරු වෙච්ච ක්‍රම තියෙනවනේ. සමහරුන්ට ඇල්ලතුර මං ඕ එක එක ಜಾති බොන්නේ. මං ඇල්ලතුර ටිකක් විතරයි බොන්නේ. සමහර වතුර බොනවා. සමහරුන්ට වතුර බීලා හරියන්නේ මට කහට ටිකක් තියෙන්න ඕනි කියලා කහටමයි හොයන්නේ නේ. සමහරු ගෙවල් වල උපාසකම්මලා ඉතින් සමහරලාට ඉතින් වක් කරනවා. ඉතින් සමහර මාතෘත් ඉන්නවා. සමහරලාට ඉතින් මේවත් ඒකහට හරි මොනා හරි බිබි දවසකට කොහොම හරි ගෙවනවා මේක. මේ පිපාසය සංසිඳවන්න උත්සාහ ගන්නවා. ඔය අතර තවත් එහාට ගියාම කහටත් නෙමෙයි තවත් ඉතින් ඔය කීරි જાති ඒව මේවා පැණිවීම જાති ඒව මේවා බීලත් පිපාසය සංසිඳව ගන්නවා. ඉතින් එක අතකින් ඉතින් සමහරුන්ට නම් හොඳයි ওই පාර අයිනි තැඹිලි එහෙම තියාගෙන ඉන්නේ නේද පිපාස නිවන්නනේ. ඒ ඇත්ත ජීවත් වෙනවා. ඉතින් කොහොම හරි මේ තැඹිලි ගෙඩියක් හරි විකුණලා නැත්තම් පිපාස නැති වුණා නම් බොන්නේ කවුරුවත් නැති වෙනවනේ. ඉතින් කවුරු හරි ඒකේ බීලා ඒකත් දුක නැති කරගන්නවා. එතකොට දැන් ඔය කෑව බිව්ව වගේම ඊළඟ දුක තමයි ඒව පිට කරන දුකක් තියෙනවනේ. මුත්‍රා කරන්න ඕනේ වැසිකිලි කැසිකිලි යන්න ඕනේ ඒකත් මහ දුකක් නේ දැන් හිතන්නකො දැන් ඒ සඳහා කොච්චර වදයක්ද නේ දැන් ගෙවල් වල ඊට පස්සේ වැසිකිලි හදන්න ඕනේ හැදාගත්තා වගේ නෙමෙයි ඊට පස්සේ ඕවට මේ පිරිසිදු කරන්න ඕනේ ඊට පස්සේ අවශ්‍ය වෙලාවට යන්න ඕනේ මල මුත්‍ර කරන්න යන්න ගියාම නේද ගමනක් බිමනක් යන්න ගියාම හරි වදේනේ නේද අපි හිතන්නකෝ අනිකට අපිරිසිදුයි ඊට පස්සේ නගර සභාවේට එහෙම සමහරලාට වැසිකිලි තියෙනවා සමහරලාට කියනවා අයියෝ මන් දන්නේ සමහරු ගමන් බිමන් යන්නේ නැතුව ඉන්නවා කොච්චර අපහසුතාවයට පත් වෙනවද මේ දුකත් මොකක් හින්දාද උච්චාරව පස්සාවෝති මේක නැති වුණා නම් මල මුත්‍ර කිරීම කියලා එකක් නැති වුණා නම් හරි ශෝක්නේ නේද ඉතින් මේක තියෙන හින්දා ඉතින් ඔය අතර ඕකත් ටිකක් අසනීප වැඩි වුණොත් එහෙම හරි අමාරුයි නේද? සමහරලාට ගමනක් බිමනක් එහෙම යනකොට බඩේ අමාරුවක් වගේ එහෙම හැදුනොත් එහෙම මොකද අමාරු හැදිච්ච ඇත්ත දන්නේ නැතිනේ කොහොමද කතන්දරේ කියලා නේද. එතකොට මේකත් මහ වදයක්. මේකත් මහ දුකක් නේ. දැන් ඕක එච්චරම දුකක් හැටියට දැනෙන්නේ ඇඟට හයිය තියෙනකොට. ඕක ගොඩක්ම දැනෙන්නේ තමන් අසනීප වෙලා නැගිට ගන්න බැරි වෙනකොට වයසට ගිහිල්ලා එක්තැන් වෙනකොට ඕක හොඳටම දුක දැනෙනවා. ඇයි දුක දැනෙන්නේ? ඕක ඊට පස්සේ අපි අවසානයේ දැන් ඒක හිතන්නකෝ දැන් Tamanට නැගිටලා ගිහිල්ලා අපි හිතමුකෝ අපි ඔක්කොට මෙතින් ඕක පොදුයි. අපි ඉතින් වයසට ගිහිල්ලා හොඳටම දුර්වල වෙලා නැගිටලා වැසිකිළියට කැසිකිළියට යආගන්න බැරි තත්ත්වයක් එනවා. චූටි දරුවෙක් වගේ එක්කෙන් වෙනවයි කියන්නකෝ. එතකොට දැන් අපේ කය දුර්වල වුණාට හිත දුර්වල වෙලා නෑ. හිත හයියයිනේ හිතට දැනෙන ඔක්කොම. එතකොට මොකද වෙන්නේ? දැන් මම දන්නවා සමහර අම්මලා ඔය තාත්තලා සමහරලාට ඔය අසනීප වෙලා ඉන්නකොට ඉතින් අපි ගෙවල් වල පිරිත් දේශනාවල් වලට එහෙම වැඩියම සමහර අම්මලා අඬනවා. අනේ හාමුදුරනේ මීට වඩා හොඳයි හාමුදුරනේ මැරිලා ගියා නම් ඔහොම කියන ඇත්තෝ ඉන්නවා. ඉතින් මං සමහරලාට අහනවා මොකද මේ ඔය ඉන්නේ හොඳට මැරෙන්නේ මොකටද? ඉතින් බැලුවම ඉතින් ඒ ඇත්ත කියනවා නේ හාමුදුරනේ. තනියෙන් ඉතින් වැසිකිළියට යආගන්න බැරි වෙනකොට මගේ වැඩක් මට කරගන්න බැරි වෙනකොට මොකටද හාමුදුරනේ ජීවත් වෙලා ඉඳලා ඔය කතාව කියනවා. මේ බණ අහන ඇත්තොත් ගොඩක් මේ විදිහ ඇති සමහරලාට ඔබටත් ඔබේ නිවසේ සමහරලාට ඔබ දන්න ඥාතිවරු ඇති. බණ අහන කෙනෙක් ඔබ වෙන්නත් පුළුවන්. හැබැයි මේ දුක බණ එහෙම ලෙඩ නැති ඇත්ත බණ අහනවා කියන්නකො අපිටත් කවදාවත් සංසාරේ එහෙමනම් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද සංසාරේ නෙමෙයි මේ ආත්මෙ වෙන්නේ නැහැ කියන්න පුළුවන්ද කියන්න බෑ අපිත් වයසට ගිහිල්ලා එහෙම එක්තැන් වෙන්න වුණොත් එහෙම එක්තැන් වෙච්ච දවසට ඕක එක්තැන් වෙන එක නෙමෙයි වැඩේ ඊට පස්සේ Tamanට අපි හිතමු වැසිකිළියට යන්න ඕනේ හයියෙන් කතා කරගන්නත් බැරි වුණොත් ළමයෙකුට කතා කරනවා ළමයාටත් ඇහෙන්නේ. එයාත් එළියට ගිහිල්ලා අපි හිතමුකෝ ගෙදර හිටියා දුව හිටියා. දුව වලන් හොදන්න ගිහිල්ලා එළිය අම්මා කතා කරනවා කතා කරනවා කතා කරාට ඇහුන්නේ ඉතින් නතර කරගන්නත් බැරි වුණොත් එහෙම වාව ගන්නත් බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? ඇඳේම නැත්තම් පුටුවේම මල මුත්‍ර පහ වෙන්න පුළුවන්. ඉතින් ඒ වාගේ වෙලාවට දුව ඇවිල්ලා සතුටින් අස් කරයිද? දරුවෙක් වුණත් අයියෝ පොඩ්ඩක් ඉවසන්න බැරි වුණානේ කියලා සමහරවිට කෑග ගහ තමයි අස්පස් කරන්නේ. හිතන්නකෝ එහෙම නොකලත් කෑගහ ආදරෙන් කළත් ආදරෙන් කරනකොට දුකයිනේ. තමන්ගේ ඒ කැතකුණු ටික තමන්ට අස්පස් කරගෙන සෝදාගෙන පිරිසුදු කරගන්න බැරි වෙනකොට තමන්ට වතුර ටිකක් නාගන්න බැරි වෙනකොට වෙන කෙනෙක් මගේ ඇඟ උලලා සුද්ධ කරලා පිරිසුදු කරනකන් ඉන්න වෙනකොට මේක මොන සැපක්ද හිතන්නකො අපි කොච්චර අසරණද මේක තමයි සංසාරේ දුකක් කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේ අර පරිබ්‍රාජකතුමාටත් පැහැදිලි කරලා දුන්නේ ඒක අපි කන එකක් දුකක් තමයි කන එකක් බොන එකක් දුකක් ඒ වගේම වැසිකිලි කැසිකිලි යනවා කියන එකත් ඒකත් මහා දුකක්ම තමයි අපිට මේක වදයක්නේ බලන්නකො හැමදාම ඒකත් වදයක් නේ නිකන් අපි හොඳින් හයිය තියෙන ඇත්තන්ටත් වදයක් නේ නේ වැඩට යන්න ඉස්සෙල්ලා වැසිකිළියට ගිහිල්ලා යන්න එපා. ඉතින් විනාඩි 15 15 වුණත් ඉතින් යන්න එපායි නේද? ඉතින් මේක නැති වුණා නම් කොච්චර ශෝක්ද නේ? නමුත් ඒ දුකත් අපි විඳින්න ඕනේ. එතකොට මේක තමයි මේ ඉපදිච්ච හින්දා අර ඔක්කොම එනවා. අර මං කිව්ව මුලින් කිව්ව වගේම අපට සීතලෙන් දුක් විඳින්න වෙනවා රස්නෙන් දුක් විඳින්න වෙනවා කණ්ඩ ඕනේ පිපාසය හැදෙනවා මල පහ කරන්න වෙනවා මුත්‍ර කරන්න ලැබෙනවා ඒවා ඔක්කොමත් ඉඳගෙන වගේ සමහරලාට ගින්නෙන් ගින්දරනොත් පීඩා විඳින්න වෙනවා සමහරට පිච්චෙන දේවල් නේද සමහරලාට අපට ඔය පිච්චීම් ඇති වෙනවා සමහරලාට ඔක්කොම පුච්චගෙන තියෙනවානේ හැම කෙනෙක්ම පිච්චීමේ වේදනාව දන්නවා නොදන්න කෙනෙක් නෑ. දන්නේ චූටි දරුවෝ විතරයි දන්නේ නැත්තේනේ. චූටි කාලේ අම්මලා තාත්තලා දරුවන්ට උගන්වනෝනේ අල්ලන්න එපා පිච්චෙනවා පිච්චෙනවා කියවට අහන්නෙම නෑ. හොරෙන් ගිහිල්ලා ගිනි දැල්ලා අල්ලනවා. අපිත් ඒ වැඩේ කළා. හා දැන් මතක නැති ඇති කරපු හැටි. ඊට පස්සේ අල්ලලා ආවිල්ලා පුච්ච ගන්නවා. ඊට පස්සේ දන්නවා පුච්චි කියන්නේ මොකද්ද කියලා නේ. <laughs> පිච්චෙනවා කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ තමයි දැනගන්නේ. ඕක ඉගෙන ගන්නෙම අල්ලලාම තමයි. කිව්වට අහන්නේ චූටි කාලේ එපා එපා කිව්වට ඉතින් කොච්චර වැලක්කුවක් අඩු ගානේ හඳුන් කූර හරිය අල්ලන්න යනවා. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා කොහොම හරි හොරෙන් අල්ලනවා කොහොම හරි අම්මලාට නොපෙනෙන්න කොහොම හරි චූටි කාලෙම මේ පාඩම ඉගෙන ගන්න. ඊට පස්සේ අහු වුණාම පිච්චුණාම පස්සේ දන්නවා ඊට පස්සේ පිච්චෙන්නේ නැති එකක් පෙන්නලා පිච්චෙනවා කිව්වොත් ආයි අල්ලන්න නෑ යන්නේ නෑ ඒ තරමට බය වෙනවා. ඇයි පිච්චිල්ල වේදනාව ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ ඉගෙන ගත්තත් නැතත් ඊට පස්සේ බලන්නකෝ උයන්න ගිහිලා සමහරට වළඳට අත පිච්චෙනවා. නේ තෙල් ටිකක් විසි වුණත් අත පිච්චෙනවා. සමහරට ගිනි අඟුරක් පෑගුණත් අත පිච්චෙනවා. ඔය වගේ පිච්චිලා අපි කොච්චර වේදනාව විඳින්නේ නැත්තෝ ඉන්නවද? ගින්නෙන් ලෝකෙ කොච්චර ඉන්නවද මිනිස්සු? ඒ වාගේ ගින්දරෙන් යම්කිසි පීඩා විඳින්නට අපට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නෙත් මොනින්දද? ඉපදිච්ච හින්දාම තමයි නේද? ඊළඟට දඬු වැඳීම. දඬු වැඳීම කියලා කියන්නේ සමහරලාට ඔය කෝටු කෑලි වලින් පොළු වලින් ගුටි කණ්ඩක් වෙනවනේ හිටපු ගමනේ නේද? ඔක චූටි කාලේ ඉඳලම දැන් නම් ඉතින් තහනම් මාන හිමිකම් ලැබුණාක් තියෙනවනේ නේද? ඉස්සර නම් ගුටි කනවා ඉස්කෝලේ ගිහිලා නේ අම්මා අප්පච්චි කිනුත් ගුටි කණ්ඩ වෙනවා ඇතිපදන්. එතකොට ඔය ගුටි කණ්ඩ වෙන්නේ ඉපදිච්ච හින්දාම තමයි. එතකොට ඒ විතරද නෑනේ සමහරලාට ඉතින් හොර සතුරන්ගෙනුත් ගුටි කණ්ඩ වෙන්නේ නැද්ද? එහෙම වෙනවනේ සමහරට පහර කණ්ඩ වෙනවනේ. එතකොට ඒ වාගේ ඔය දඬු මුගුරු ආදියෙන් එහෙම ඒවා ගුටි කණ්ඩ නැත්නම් දඬු ඇඳීම් ආදිය අපි කරා පැමිණෙනවා. ඉතින් මේව වෙන්නේ ඊළඟට අවි ආයුධ ආයුධ වලින් අපට හානි කොච්චර වෙනවදනේ සමහරලාට අපි කියන්නේ කවුරුවත් කපලා කොටනවා කියන එක නෙවෙයි එහෙමත් වෙන අවස්ථා තියෙනවා ඊට මෙහා ගිහිලා පලා කපන්න ගිහිලා ඔන්න අත කැපෙනවා අඹ ගෙඩියක් කපන්න ගිහිලා අත කැපෙනවනේ අත තුවාල වෙලා ඉතින් ආයුධ වලින් ඊට පස්සේ සමහරට උදුළු ගන්න ගිහිලා කකුලක් කැපිලා පොරවට කකුල කැපිලා ඔය එක එක දේවල් වලට අපට ජීවිතේ එවැනි දුක් විඳින්නත් අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අකමැති වුණත් එහෙම දුක් අපට ජීවිතේ ඒ වාගේ ආබාධ විඳින්නත් වෙලා තියෙනවා. ඇයි මේ ඉපදිච්ච හින්දම තමයි. ඉතින් මේවත් ඉතින් කැමති වෙන්න ඕනේ. ඊළඟට නෑදෑයෝ මිත්‍රයෝ අපි කරා එකතු වෙනවා. පැමිණ එක්කලා ඊළඟට දුක කී කියා අඬනවා. ඒකත් දුකක් නේ. දැන් ওই නෑයන්ගේ යාළුවන්ගේ ඒ දුක් අපිට බාර ගන්න වෙලා නැන්ද? සමහර දුක් අපිටම තියෙන දුක්ද? නැහෙනේ. අනුන්ගේ දුක් අපිට බාර ගන්න වෙලා තියෙනවා. සමහර කියනවා මට අනුන්ගේ දුක් ඕනේ නැහැ කියලා කිව්වට අපි වැඩියෙන්ම ගන්නෙ කාගේ දුක්ද? අනුන්ගේ දුක් තමයි නේද? මට තියෙන දුක් වලට වඩා අපි ගන්නෙ අනේ අම්මට සනීප නැහැනේ කිව්වම ඔන්න අම්ම වෙනුවෙන් දුක් විඳින්න. තාත්තා රස දීපයි කියලා තාත්තගේ තියෙන කනගාටුදායක තත්ත්වයන් කියනකොට ඒත් දුකයි. දරුවන්ගේ ඒවා මේවා ප්‍රශ්න කියනකොට ඒවත් දුකයි. ඊළඟට නෝනාගේ මහත්තයාගේ ඉතින් තමන්ගේ යාළුවන්ගේ ඒවා මේවා ප්‍රශ්න සමහරලාට කියනකොට සමහරු අඬන්නේ අනුන්ගේ දුක් බාරගෙන අඬනවා. ඇයි මේ? ඒ හිතවත්කම් ඥාති මිත්‍රාදී නිසාත් ඔන්න එහෙම දුක් ගොඩකුත් අපිට අපි කියන්නේ කර ගහන්න වෙනවයි කියලා නේද? කරේ කිය කර ගහන්න වෙනවයි කියන්නේ. ඉතින් අනුන්ගේ දුක් වලට අපි පිහිට වෙනව උදව් කරන්න වෙනවයි කියලා කියන්නේ. සමහරට අහගෙන ඉන්න එකත් සමහරවිට දුකක්. ඇයි? මහා දුක් කතන්දර අහනකොට ඒ ඔක්කොම විඳ ගන්න වෙනවා. මේ හාමුදුරුව පැහැදිලි කරනවා ඇවැත්නි ඉපදීම ඇතිකල්ලි මේ දුක් හැම එකක්ම ඇති වෙනවා. එතකොට ඉපදීම නැති වුණා නම් අර එකක්වත් නැනේ සීතලත් නෑ උස්නෙත් නෑ කණ්ඩ ඕනන්නෙත් නෑ තිබහත් නෑ වැසිකිලි කැසිකිලි යන්න ඕනන්නෙත් නෑ ඔය මොනාවත්ම ප්‍රශ්න නෑ අනිත් අයගේ දුක් ගන්න ඕනන්නෙත් නෑ එහෙනම් ඉපදෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම සැප කියලා සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කළා. එතකොට ඒක අනිත් පැත්තට දේශනා කරනවා. ඉතින් ඒ කොටසම තමයි ඉපදුනේ නැත්තම් සීතලකුත් නැහැ. ඉපදුනේ නැත්තම් උෂ්ණකුත් නැහැ. ඒ විදිහට ඉපදුනේ නැත්තම් ඒ ටික පැහැදිලි කරන ඔන්න සැප. එතකොට අපිට මේ සැප ලබන්න නම් ජීවිතේ අපි බලන්නකො අපිට දුකයි කියන්නේ ඇයි? පින්වත්නි බුදුහාමුදුරුවෝ එදා පළවෙනි ධර්ම දේශනාවෙන් ඔබ දන්නවා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ ලෝකයාට සැපේ ගැනනේ. සැපේ ගැන නෙමෙයි දුක ගැනනේ කියලා දුන්නේ හාමුදුරනේ කියලා කියයි. දුක තමයි දුකක් ඇත, ඒට හේතුවක් ඇත, ඒ නැති කල හැක, ඒට මඟක් ඇත. ඕකනේ චතුරාර්ය සත්‍ය කිව්වේ දුකක් තියෙනවා. එහෙනම් ඒක නැති කරන්න පුළුවන්. එහෙනම් ඒකට මාර්ගයක් තියෙනවා. එතකොට හේතුවකුත් තියෙනවා හේතුව දැනගත්තා නම් හරි හේතුව බුදුහාඳුරෝ දැනගන්න හොයන්න දෙයක් නැහැ උන්වහන්සේ අපට හොයලා කියලා දුන්නා. එතකොට මේ තෘෂ්ණාව නිසා උපදිනවා ඉපදෙන නිසා දුක ඇති වෙනවා මේ ඇතිවෙච්ච දුක නැති කිරීම තමයි නිවන කියන්නේ. උන්වහන්සේ පෙන්නලා දුන්නේ අපට කියලා දුන්නේ නිවන ගැන. එතකොට මේ නිවන් ලබන්න නම් ඒ උතුම් නිර්වාණය කියන එක නිකන් ලබන්න බෑ. එහෙනම් ඒ උතුම් කියන සැපයට යන්න උන්වහන්සේ අපට පාරක් කියලා දුන්නා. ඒකට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන අපේ පාර එතකොට ඒක තමයි. ඒ ගමන් කරන අපට ඔන්න නිවනේ පාර. ඒ නිවන් දකින්නට නිකන් නිවන් ලැබේවා කිව්වටම බෑ. දැන් ඔබට මේ බණ අහනකොට තේරෙන්න ඇති මම මේ වෙලාවේ හැටියට සුඛ සූත්‍රය අසුරු කරගෙන කියලා දුන්නේ දුක ගැනමයි. එතකොට මේ අපිට ඉපදුනාම දුකයි නම් අපි චුට්ටක් හිතන්නකෝ මේක අපි ඔය රෝහල් වලට එහෙම ගියාම ඔය පිළිකා රෝහලට වගේ ගියාම අපිට තේරෙනවා ඒ ඇත්ත කොච්චර දුක් විඳිනවද. දැන් සමහරු හිතන්නේ ලෙඩෙක් බලන්න ගියාම හිතනවා අනේ පව් නේද කියලා එනවා. එයා පව් කියනවා වගේ මං පව් කියලා හිතෙන්නේ නැහැ නේ. මටත් පව් කියලා කට්ටිය කියයිද දන්නේ කියන එකත් චුට්ටක් හිතන්න ඕනේ. දැන් හොඳින් ඉන්නකොට ඔක තේරෙන්නේ ඒ වුණත් ඔබ මොහොතක් හිතන්න මටත් කවදා හරි සංසාරේ මේ ආත්මේ නැතත් ඔය වාගේ දුකකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියලා කවදාවත් හිතන්න පුළුවන්ද බෑ ඒ නිසා පින්වත්නි අපිට අනුන්ගේ දුක් දැනෙන ගතියට කියනවා කරුණාව කියලා නේ කෙනෙකුට හිඟන්නකොට බත් ඇටයක් හරි දෙන්න බත් කටක් දෙන්න හිතෙන්නේ බඩගින්න දන්නේ නැත්තු කියලා කියන්නේ බඩගින්න නොදන්නව නෙමෙයි ඔක්කොම බඩගින්න දන්නවා නොදැනෙනවා නම් ඉතින් දවස් දෙකක් ඉඳවන්නන්නෙත් නෑ එක වේලක් නොකා හිටියනම් බඩගින්න දැනේ හැබැයි බඩගින්න දන්නවා අනුන්ගේ දුක දන්නේ නෑ අපි අනුන්ගේ දුක දන්න ඇත්ත බවට පත් වුණාම අපට පුළුවන් අනුන්ගේ දුක දැකලා මටත් මේ දුක අත්වෙනවා ඒ දුකේ ගිලලා ඉන්නේ නැතුව කොහොම හරි අපි හැම කෙනෙක්ගේම පරමාර්ථය වෙන්න ඕනේ මේ දුක් අතරින් එතර වෙන්නට දුක් නැති කරගන්නට එසේනම් ඒ සියලු දුක් නැති කරලා ඉපදීම නැති කරන අමා මහ නිර්වාණ ශාන්තිය අත් කරගන්නට මේ ධර්ම දේශනාවත් උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගනිමු ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්ති ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදාති සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ රත්මලාන ශ්‍රී ධර්ම පුරාණ විහාරය බුත්තල හප්පූර්ව විහාරය යන උබේ විහාරාධිකාරී කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජනීය කොටනිලුවේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්ම දේශනාවේ සංකතකයක් හෝ කැසට්පටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111307182 දුරකථන අංකයට ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්න නම් කතා කරන්න 0112697140 දුරකථන අංකයට ඔබට ත්වන් සරණයි අද රාත්‍රියේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ පූජ්‍යපාද ඔක්කම්පිටියේ සාරද ස්වාමින් වහන්සේ.